පල්ලලානි කුල්ලං හි ජනෝ පබන්දතේ තින්නාමේ ධාවිනෝ ජනාති සාදු සාදු සාදු කාරුණික වූ පිනතුනේ තථාගත බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් වූ නවරහාදී බුදුගුණ බෙලෙන්ද ඒ චතුරාර්ය සත්‍ය ආදී ශ්‍රී සද්ධර්මයේ අනන්ත ගුණ බෙලෙන්ද ඒ උතුම් ආර්ය මහරහතුන් වහන්සේලාගේ අසිරිමත් වූ අරහත් ගුණ බෙලෙන්ද පින්වත් ඔබ හැම දිනාටම ධර්මාබෝධයේ පිණිස කුසල ධර්මයන් වැඩි සමාධිය හා ප්‍රඥාවෙන් උතුම් නිර්වාණාබෝධයේ පිණිස මේ උතුම් ධර්මානුශාසනාව හේතු වේවායි ස්වාමින් වහන්සේ පළමු කොටම අදිෂ්ඨාන කරන්න කැමතියි. පින තුනේ ජීවිත ගමනේ අපි කවුරු කවුරුත් සැනසෙල්ලයි සන්තුෂ්ටියයි සොයාගෙන යන්නේ. අපි ලැබූ මේ උතුම් මනුෂ්‍ය ජීවිතය අපි කාට කාටත් බොහෝම වටිනවා. තථාගත බුදුරජාණන් වහන්සේ චතුපපාතක් ඥානය හා පුබ්බේ නිවාසානුස්සති ඥානය චුති හා උපත් පිළිබඳවත් සියලු සත්‍යයන්ගේ තමන් වහන්සේගේද ඇතුළුව පෙරවිසූ කඳ පිළිවෙල සංසාර ගමන පිළිබඳව දේශනා කළ මේ උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන විට අරුත් විමස විමසා සිත්හි දරා ගන්නා විට පින තුනේ ලැබූ මනුස්ස ජීවිතය කොපමණනම් උතුම්ඩයි වටිනවදයි ඔබටයි මටයි අපි කාට කාටත් වැටහෙනවා ලැබූ මේ උතුම් මනුස්ස ජීවිතයෙන් අපි කවුරු කවුරුත් ඵල නෙලා ගන්නට ඕනේ. ගිහි ජීවිතයක් ගත කරන ඔබ විතක බොහෝ සම්බාධකයන්ටපත් වූ බව හැබෑව. ස්වාමියා බිරිඳ දෙමව්පියෝ දරුවෝ ඥාති හිත මිත්‍රාදීන් ලෙසිනුත් මේ ජීවිතය පාත්ව ගන්න සටනක්ෂයෙන් කරන රැකියා ව්‍යාපාර කටයුතු ලෙසිනුත් එදිනෙදා ජීවිතේ සමාජය වෙනුවෙන් කළ යුතු කටයුතු වෙනුවෙනුත් බහු කිච්චෝ බහු කරණීයෝ බොහෝ කටයුතු බොහෝ කාර්යයන් නිසා ඔබ සම්බාධකයන්ටපත් වූ බව හැබෑව. එහෙම වුණත් මේ තථාගත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය අපට කොපමණනම් පින්නතුනේ මානසික සුවයක් පිණිසත් ඒ මානසික සුවේ කායික සුවයක් පිණිසත් මනසත් කය සුවපත් වෙලා අනිච්ච දුක්ඛ අනාත්ත නම් වූ ත්‍රිලක්ෂණ අවබෝධයෙන් සමාධිය වඩා චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයේ පිණිස ප්‍රඥාව බෝධිය පිණිස එයම වූ රූප සමහා නිවන් සුව පිණිසම හේතු වේවි. පින තුනේ මෙනෙහි කරන්න ඔබේ ගිහි ජීවිතයේ හැබෑවටම ධර්මානුධර්ම ප්‍රතිපatti මගක ඔබ දියුණුවක් ලබන්නට ඕනේ. සිගාලෝවාද සූත්‍රයේ අනුශාසනා කළසෙන් පින තුනේ පිරිහීම් කරුණු වලින් අපාය මුඛ වලින් ඉවත් වෙලා මෙලොව ජීවිත සුවපත් කරගන්න ඕනේ. ව්‍යග්ගපජ්ජ සූත්‍රයේ අනුශාසනා කළසෙයින් මෙලව පරලොව දෙලව ජීවිතේම සුව පිණිස හේතු වන මග උත්ථාන සම්පදා ආරක්ක සම්පදා කල්යාණ මිත්තතා සමජීවිකතා ඒ මෙලව ජීවිතයේ සුව පිණිස ශ්‍රද්ධා සම්පදා සීල සම්පදා ඡාග සම්පදා ප්‍රඥා සම්පදා පරලොව ලෝකෝත්තර සමාධිය සුව පිණිස මේ මඟ ගමන් කරන්නට ඕනේ. පින තුනේ ලෞකික දියුණුවක් ලබන ගමනේ එහෙත් निराமிස සැනසෙල්ල ප්‍රීතිය හොයාගෙන යන්න අපි ධර්මයේම පිහිට කොට ගන්නට ඕනේ. ධර්මානුකූල ජීවිතය එදිනෙදා ජීවිතයෙන් වෙනස් වූ එකක් බව සිතන්නට හොඳ නැහැ. ධර්මානුකූල ජීවිතයත් ඔබගේ එදිනෙදා gedara dore කටයුතු, රැකියා කටයුතු, සමාජ කටයුතු මේ සියල්ලමත් එකම ජීවිතයක් හැටියට ඔබට දකින්නට පුළුවනි නම් තථාගත බුදුරජාණන් වහන්සේ ඒ දේශනා කළ ආශ්චර්යමත් වූ ශ්‍රී සද්ධර්මයෙන් මහත් වූ ඵල නෙලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ එවිටයි. එහෙම නැතිනම් සම්මුතිය තුල නමුත් මගේ මගේ කියලා දරුවෝ නිසා වෙන්න පුළුවන්, දෙමව්පියෝ නිසා වෙන්න පුළුවන්, සමාජය නිසා වෙන්න පුළුවන් මේ කුමක් කුමක් හෝ කරුණු වෙනුවෙන් ධන දාහන්නේ ඉපවීම, ගේ දොරල් හැදීම, අධ්‍යාපනය මේ බොහෝ දේවල් ධර්මානුධර්ම ජීවිතයක ඒව පවතින්න ඕනේ. ඒ වෙනුවෙන් කටයුතු කරන්න ඕනේ. තථාගත බුදුරජාණන් වහන්සේ අනුමත කළා. නමුත් ඒ සියල්ලම ලෞකික දෑ අනිත්‍යයි. දිරාගෙන යනවා. අත්හැරෙනවා. එවිට දුක හටගනීවි. උදේ හවා සෝද සෝදා පිරිසිදු කරපු ඔබ නම් හැඩ බලපු ශරීර කූඩුව පවා දිරාගෙන යමින් මහලු වයස ඔස්සේ මරණයටපත් වෙලා ඩාල යනකොට කුමද්ද පිහිට වුනේ මේ හදාගත්ත හිත උතුම් ධර්මයේ තුලින් හදාගත්ත හිත කුසලයට ලං වෙලා අකුසලයේ ඉවත් කරපු හිත එයයි මේ ආරාධනා කළේ හොඳයි වින්නත් ඔබ හැම දිනාටම එසේ ආරාධනා කරමින් ස්වාමින් වහන්සේ අද දවසේ බලාපොරොත්තු වන්නේ පින්නතුනේ අනුශාසනා කරන්න කුද්දක නිකාය උදාන පාළියේ සඳහන් පාටලී ගාමීය සූත්‍රයයි මේ පාටලී ගාමීය සූත්‍රය අනුසාරයෙන් පිනතුනේ පින්නත් ඔබ හැම දිනාටම මේ උතුම් ධර්මානුශාසනාව පාත්වන්ට බලාපොරොත්තු වන්නේ කරුණු කොටස් තුනකට බෙදා ගනිමිනුයි පළවෙනි අවස්ථාව නම් පාටලී ගාමීය සූත්‍ර දේශනාව අනුව පාටලී ගාම ග්‍රාමයෙහි උපාසක උපාසිකාවන්ට බුදුරජාණන් වහන්සේ සීලය පිළිබඳව සීලේ ආනිසංස පහක් පිළිබඳව දේශනා කළා. ඒ උතුම් සීලයත් අනුශාසනා කළ අනුසස් පහත් පළමු කොට සීලයම මුල් කරගෙන දේශනා කරන්නට කැමැතියි. දෙවනුව පාටලී ගාමීය සූත්‍රය අනුසාරයෙන් තථාගත බුදුරජාණන් වහන්සේ දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ෂාව ලැබෙන ආකාරය දේශනා කළා. ඒ උතුම් දේශනාවත් පින්නතුල්ලාට පැහැදිලි කරන්න ස්වාමින් වහන්සේ කැමතියි. තුන්වෙනුව පින්නතුනේ මේ අනුශාසනාවෙහි තථාගත බුදුරජාණන් වහන්සේ උතුම් කොට වර්ණනා කරනු ලැබුවේ උදාන වාක්‍යයක් ලෙස ප්‍රකාශ කරනු ලැබුවේ ස්වාමින් වහන්සේ මේ උතුම් ධර්මානුශාසනාවට මාත්‍රුකා පාඨය කොට අනුශාසනා කළ ගාථා රත්නයයි. එනම් මේ සංසාර සාගරය නැමැති තෘෂ්ණා නදිය තරණය කරන්නට ඕනේ. සංසාර සාගරය නැමැති මේ තෘෂ්ණා නදිය තෘෂ්ණාව තරණය කරන්නට නම් පින්නතුනේ ආර්ය මාර්ගයේ නැමැති පාලමක් ඒ දණ්ඩක් හදා ගන්නට ඕනේ. ඒ ඒ දණ්ඩ හදාගත්තම ආර්ය මාර්ගයේ නම් වූ ජලෙහි පින තුනේ තෘෂ්ණාව නැවති තෘෂ්ණාව නැමැති ජලෙහි පා තබන්නේ නැතුව ඒ ජලෙහි ගිලෙන්නේ නැතුව ඒ තෘෂ්ණා නැමැති ජලයට හසු වෙලා කරදර විපත් වලටපත් වෙලා ජීවිතේ නැති කරගන්නේ නැතුව ඊතර වෙන්නට පුළුවනි සාමාන්‍ය මිනිස්සු පහුරු බඳිනවා පාරු හොයනවා එහා පැත්තට ගමන් කරන්නට උත්සාහ ගන්නවා ආර්ය මාර්ගයෙන් නොවේ නම් මේ ගමන පහසු නෑ ලෙහෙසි නෑ. ආර්ය මාර්ගයේ ගමන් කරන ඇත්තෝ පහුරු බඳින්නේ නැතුවම තෘෂ්ණා නදීහි পায় තබන්නේවත් නැතිවම පින තුනේ අනෙක් පැත්තට සදා සෝය වූ භූප සමය වූ රාග දෝෂ මෝහ පෙරටුකටගත් සියලු කිලේශයන්ගෙන් අත් මිදුන බැහැර වූ සම්පූර්ණයෙන්ම නිදහස් වූ ඒ ඒ උතුම් නිවුණා වූ කෙලෙස් වලින් නිවුණා වූ සංසිඳුණා වූ උතුම් නිවන් සුවයට ගමන් කරන්නට අවබෝධාත්මක ඥානයෙන් අවබෝධයෙන් යුතුවපත් වෙන්න පුළුවනි. මෙයයි ස්වාමින් වහන්සේ මේ පාටලී ගාමීය සූත්‍රයේහි පින තුනේ තුන්වෙනි කොටස ලෙස සාරාංශ කොට අනුශාසනා කරන්නට බලාපොරොත්තු වන්නේ. පින්වත් හැමදෙනාම තථාගත බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධා ගෞරවය ඇති කරගෙන ධර්ම ශ්‍රවණය කරන්න බෝධිසත්ත්ව අවධියේ පටන් කරන ලද ඒ ආර්ය පරිශ්‍රණයේ ප්‍රතිඵලනේ තථාගත බුදුරජාණන් වහන්සේ අපට අනුශාසනා කළේ පින තුනේ එහෙමනම් ඒ ආර්ය පරිශ්‍රණයේ ප්‍රතිඵල ලෙස පෙන්වා වදාළ මේ ශ්‍රී සද්ධර්මය ඔබගේ මගේ පින තුනේ මේ භයානක වූ සංසාර ගමනින් අත්මිදීමේ මඟ පිණිස අපට උපකාරී වෙනවා. මේ නිසා ඉද ගහපති අරිය ශාවකෝ සද්දෝ හෝති සද්ධාති තථාගතස්ස බෝධින් ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති පින්නත් ඔබ හැමට මතකයිනේ ඒ නව රහදී බුදු ගුණ ශ්‍රද්ධාව නම් ආර්ය ශ්‍රාවකයෝ තථාගත බුදුරජාණන් වහන්සේගේ සසුනේහි ඒ මඟ අනුගමනය කරන ශ්‍රද්ධාව ඇති කරගන්නවා. කොහොමද ශ්‍රද්ධාව ඇති කරගන්නේ? සද්ධාති තථාගතස්ස බෝධින් තථාගතයන්න් වහන්සේගේ බුදුරජාණන් වහන්සේගේ බෝධින් නම් ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ කෙරෙහි චතුරාර්ය සත්‍ය ධර්මයේ කෙරෙහි අවබෝධයේ අවබෝධයෙන් යුතුව ඇති කරගන්නා වූ විශ්වාසය අවබෝධයෙන් යුතුව ඇති කරගන්නා වූ පැහැදීමයි මෙහි ශ්‍රද්ධාව අනුවෙන් අනුශාසනා කළේ විස්තර කරනු ලැබුවේ පින තුනේ ඔබටයි මටයි ජීවිත ගමනේ කොයිතරම් සමීපද මේ නවරහාදී බුදුගුණ ඒ අරහං පළමු බුදුගුණයෙන් ආරම්භ කළාම රාග දෝෂ මෝහාදී සියලු කෙලසුම් ප්‍රහාණය කළ තථාගත බුදුරජාණන් වහන්සේ රහසින්වත් පව් නොකලසේක. සියලු දෙවි මිනිසුන්ගේ ආමිස ප්‍රතිපත්ති පූජාවනට සුදුසු වුණා. පිනතුල්ලාට මතකයි අරහම් බුදු ගුණය පැහැදිලි කළ අයුරු. මෙතෙන් පටන් මේ නවරහාදී බුදු ගුණ කෙරේ ශ්‍රද්ධා ගෞරව ඇති කරගන්න. ධර්ම ශ්‍රවණය කරන ගමන් මේ එකින් එක බුදු ගුණ මෙනෙහි කරන්න පින තුනේ අපහසු වේ. එහෙම වුණාට පුරුදු කරන ලද භාවිතෝ බහුලීකතෝ පුරුදු කරන ලද භාවිතා කරන ලද මනවින් පුරුදු කරන ලද භාවිතා කරන ලද විඥාණයෙහි මේ නවරහදී බුදුගුණ තැම්පත් වෙලා තිබෙනවනේ පින්නතුල්ල හිතන්න කියන්න. එහෙමනම් ඒ භාවිත වූ වඩනාලද බොහෝසෙන් බුදුගුණ මෙනෙහි කරගෙන පින්නතුනේ තථාගත බුදුරජාණන් වහන්සේ විසින් දෙසු මේ පාටලිය ගාමීය සූත්‍රය අනුශාසයෙන් කරන අනුශාසනාව ආශ්‍රයෙන් කරන මේ උතුම් ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්න. තථාගත බුදුරජාණන් වහන්සේ මගධ දේශයෙහි පාටලි නම් වූ ග්‍රාමයට වැඩම කළා. පින තුනේ එහි උපාසක උපාසිකාවෝ බොහෝම සදැහැතේ. බුදුරජාණන් වහන්සේ තමන්ගේ ගම්පෙදසට වැඩම කරලා මේ ආරංචිය පැතිර ගියා. පින තුනේ ඔබට දැනෙනවද? තථාගත බුදුරජාණන් වහන්සේ වැඩම කරලා තථාගත බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටිනවා. ඔබට කොපමණනම් ශ්‍රද්ධාවක් හා ගෞරවයක් බුද්ධාලම්බන ප්‍රීතියක් හදවත් මැදුර පුරා ඇති වෙන්නට පුළුවනිද? පින්තුනේ ඒ හා සමානවම බොහෝ විටක ඊටත් වඩා බුදුරජාණන් වහන්සේ ජීවත් වැඩ සිටි කාලයමනේ හැබෑවටම බුදුරජාණන් වහන්සේ වැඩම කරලා අද දවසේ නම් අපට දැනෙන්නේ බුදු ගුණ හදවතට දැනෙනකොට සිතින් මවාගත් ඇති කරගත් සිතුවිල්ලකුයි බුද්ධහලම්බන ප්‍රීතිය ඇති කරගන්න ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩ සිටිනෝ වගේ දැනෙන්නේ. එහෙම වුණත් එදා හැබෑවටම වැඩ සිටින විට පාටලී ග්‍රාමෙහි උපාසක උපාසිකාවන්ට කොයිතරම්නම් බුද්ධාලම්බන ප්‍රීතියක් ඇතිවෙන්නට ඇද්ද? ඒ භාග්‍යවතුන් වහන්සේගේ ගුණය ඒ බුදු ගුණ ඒ ශ්‍රී සද්ධර්මයේ අසිරිමත් බව පැතිරී තිබුණා. ඒ නිසාමයි පින්නතුනේ ඒ භාග්‍යවතුන් වහන්සේ තමන්ගේ ග්‍රාමයට වැඩම කළා කියන මේ හැඟීම මේ පාටලි ග්‍රාමීය උපාසක උපාසිකාවන්ගේ කන ගැටෙන විට හිතට දැනෙන විට අපමණ සුවයක් හැබෑවටම ඇති වුණේ ඒ හැම බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණියා. බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණිලා පින්නතුනේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ආවාසයක් සකස් කළා. ඒ ආවාසය තථාගත බුදුරජාණන් වහන්සේ වෙනුවෙනුයි. ඒ ආවාසය සකස් කරලා එහි ආසන පැනෙව්වා. මනවින් ඇතිරිලි සකස් කොට තැබුවා. ඒ වගේම පහන් දැල්ලුවා. රාත්‍රිය උදා වේගෙන එනකොට රෑ බෝ වෙනකොට කලවර නැති කරන්න. ඒ වගේම විශාල වූ පැන්සලියක් තිබුවා. පැන් පානය කරන්න මුහුණ දෝවණය කරගන්න විනයම් පිරිසිදු කිරීමකට මේ හැම දෙයකටම ගැලපෙන්න පෙන් තාලියක් අපට හුරු වචන හිමනේ පින්නතුනේ පෙන්සලියක් ලැබුවා මේ සියල්ල සකස් කරලා බුදුරජාණන් වහන්සේට ආරාධනා කළා ස්වාමීනි අපි ආවාස ගෘහය මනවින් සකස් කළා ආසන පැනෙව්වා ඇතිරිලි සකස් කළා ස්වාමීනි පහන් දැල්ලුවා පැන් සැලියක් ලැබුවා සාමීනි වඩින්න. පාටලී ග්‍රාමයෙහි උපාසක උපාසිකාව මහත් වූ ශ්‍රද්ධාවෙන් බුද්ධාලම්බන ප්‍රීතියෙන් යුතුව තථාගත බුදුරජාණන් වහන්සේට ආරාධනා කළා. තථාගත බුදුරජාණන් වහන්සේ වැඩම කළා මේ ආවාස ගෘහයට. වැඩම කරලා බටහිර බිත්තියට පිටලා නැගෙනහිර දෙස බලාගෙන ඒ බිත්තිය දෙස නැගෙනහිර දෙස බලාගෙන බුදුරජාණන් වහන්සේ වැඩ හිටියා. පිනතුනේ සූත්‍ර දේශනාවේ මේ වදන් පෙළ සඳහන් වෙනවා. මා ඔබට දහම් කරුණක් අනුශාසනා කරන්නද? අද දවසේ පවා තථාගත බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් වූ බුදුගුණ වන්දනාව සිදු කරන්න බුදු පිළිරුව වහන්සේ නමක් බුදු පිළිරුව වහන්සේ තැන්පත් කරන විට මොන දිශාව බලාගෙනද කියලා තැම්පත් කරන්න ඕනේ. ඔබේ හිතට නැගුණොත් එහෙම ගැටලුවක්. පිනතුනේ එහෙමනම් මේ සූත්‍ර දේශනාව අනුව බුදුරජාණන් වහන්සේ නැගෙනහිර දිශාව බලාගෙනයි වැඩ හිටියේ. එහෙත් මෙහිදී ගැටලුවක් ඇති කරගන්න එපා. බුදුරජාණන් වහන්සේගේ බුදු පිළිරුව කුමන දිශාවකට මූණලා තැම්පත් කළත් පිනතුනේ ගැටලුවක් වෙන එකක් නෑ. ඔබේ හිත ශ්‍රද්ධාවටපත් වෙලා නම් තථාගත බුදුරජාණන් වහන්සේගේ ඒ අසිරිමත් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ කෙරෙහි ඔබ සීල සම්පන්න නම් සමාධිය වඩන්නට ශක්තිය තිබෙනවා නම් පින තුනේ කිසිදු වරදක් නැහැ. ජීවමාන තථාගත බුදුරජාණන් වහන්සේ වැඩ සිටිනෝ වගේ ඔබට දැනේවි. සමාධිය හොඳින් වැඩේවි. ධර්මාවබෝධය පිණිස මඟ සැලසේවි. හොඳයි. බුදුරජාණන් වහන්සේ ඒ අයුරින් වැඩ සිටියා. තථාගත බුදුරජාණන් වහන්සේ පාටලී ග්‍රාමයේහි මේ පින්වත් සදැහැති උපාසක උපාසිකාවන්ට සීලයෙහි ආනිසංස පහක් දේශනා කරනවා. පාටලී ග්‍රාමයේහි උපාසක උපාසිකාවෙනි සිල් ආරක්ෂා නොකළොත් එහෙම ආදීනවයන් පහක් ඔබට ලැබේවි. මේ ආදීනව හැටියට අනුශාසනා කරන්නේ නරක ප්‍රතිඵලයි. සිල් නොරකීම නිසා ප්‍රමාදයටපත් වෙනවා. ප්‍රමාද වූ ජීවිතය දුසිල්වත් බවටපත් වෙලා ඒ නිසාම භෝගියන් පිරිහිලා යාවේ. භෝග සම්පත්තීන් නැති වෙලා යාවේ. ධනය නම් වූ භෝගියන් නැති වෙලා යාවේ. පරිවාර සම්පත්තිය නම් වූ භෝගිය නැති වෙලා යාවේ. ගේදර හෝ කෙත්වතු හෝ යමක් හෝ ඔබට වේනම් ඒ භෝග සම්පත් හැම දෙයක්ම පිරිහිලා යාවේ. මේ උතුම් සූත්‍රයේහි සඳහන් කළ භෝග සම්පatti පිරිහෙනවා. ස්වාමින් වහන්සේ පැහැදිලි කොට අනුශාසනා කළේ ඔබ භෝගයන් යයි හිතනවනම් මිල මුදල් ධන දාහන්නේ ගේ දොරපවා කෙත්වතු පවා කුමක් හෝ ඔබට පවතිනවනම් ඒ සියල්ල නැති වෙලා විනාශ වෙලා යාවි. ඒට හේතුව පින තුනේ සීලයෙන් ඈත් වෙලා දුස්සීල බවටපත් උනාමයි. දුසිල්වත් උනාම පින තුනේ කුසලයට ප්‍රමාද වෙනවා. ප්‍රමාද ස්වභාවය අනුශාසනා කළේ වේලාව ප්‍රමාද වීම නෙමෙයි මෙහි මතක් කරන්නේ මෙනෙහි කරන්නේ පින තුනේ කුසල් මගට එන්නට කුසල් මග ගමන් කරන්නට තිබෙන අකමැත්තයි කුසල් මග ගමන් නොකිරීමයි එයයි මෙහි ප්‍රමාදයේ හැටියට අනුශාසනා කරන්නේ එහෙමනම් සාමාන්‍ය ජීවිතයක් ගැන හිතලා බලන්න පින්න තුනේ සීලයෙන් ඈත් වුණාම ඔබගේ ජීවිතයේ පන්සිල් ගැන හිතා බලන්න ඒ වගේම උපෝසත දිනයක අෂ්ටාංග සීලය, දස සීලය ගැන හිතා බලන්න. පින්තුනේ ඔබට පමණක් නෙමෙයි. ස්වාමින් වහන්සේ නමකට පවා යෝගාවචර උතුමෙකුට පවා තමාගේ පැවිදි සීලයෙන් ඉවත් වුණත් ඒ පැවිදි ජීවිතයේ පරිහානියට වේවි. සාසනික ජීවිතයේ පරිහානිය පිණිස වේවි. එකින් එක ඔබේ ජීවිතයේ පංචශීලය ගැන විමසා බලන්න ඔබට මනවින් අවබෝධ වෙන්නේ පළවෙනි ආදීනව අනුශාසනා කළ ඔබ පිරිහෙනවා. භෝග සම්පත්තියෙන් පිරිහෙනවා කියන අයුරුන්. කාණගාතේ සිදු කරනවා පරපණ නසනවා. ඔබේ හිත තුල නෑ සබ්බපාන භූත හිතානුකම්පේ. සියලු ප්‍රාණීන් කෙරෙහි හිතානුකම්පී වන්න. ලජ්ජී දයාපන්න. පවට ලැජ්ජාවක් බියක් ඇති කරගන්න. දයාවන්ත වන්න. මේ සූත්‍ර දේශනාවන්හි අනුශාසනා කරන සෙයින් ඒ හැඩ ගැස්ම ඔබේ ජීවිතේ නැතිනම් අන් අයට කරදර කරන විපත් කරන සත්‍යයන් නැසන පරපණ නැසන එවැනි ජීවිතයක් නම් පිනතුනේ කියන්න හැබෑවටම එය අකුසලයට ඇති ප්‍රමාදයයි කුසල් මගින් බැහැරවීමයි මේ නිසාම භෝග සම්පත්තියෙන් විනාශ වෙලා යාවේ පිනතුනේ සත්‍යයන්ගේ ජීවිත නැති කරලා ඔබ කියන්න හිරේ විලංගුවේ වැටෙන්න වුණොත් එහෙම ඒ වගේම ඔබට මතකයිනේ පිනතුනේ නහි වේරේන වේරාණී සම්මන්තීද කුදාචනං මේ ගාථා පෙළ සිහිපත් කරන වෛරෙන් වෛරේ කවදාවත් සංසිඳෙන්නේ නැහැ පිනතුනේ. එහෙමනම් කෙනෙකුට කරදර කරන්න ගියොත් එහෙම ඒ කරදරය පිනතුනේ Tamanටත් නැවත පාපී ලෙස විපාකයේ ලෙස කරදරය ඔබ වෙත ගමන් කරાવી. මෙලෝ වශයෙන්මත් ගමන් කරන්න පුළුවන්. එනම් තවත් කෙනෙක් පහර දීලා ඔබගේ ජීවිතයටත් කරදර කරන්න පුළුවන්. ඒ වගේම අවියායුධ වලින් දඬු මුගුරු වලින් ඔබටත් පින තුනේ පහර දීලා ඔබගේ ජීවිතයට කරදර ඇති වෙන්න පුළුවන්. ඒ වගේම සමාජය තුලින් මහා නපුරු කෙනෙක් කියලා රටට ගමට පළාතට මහා විපත් ගෙන දෙන කෙනෙක් කියලා ඒ විදියට ඇති වෙන්න පුළුවන්. පවුල තුලින්මත් කරදර ඇති වෙන්න පුළුවන්. හිතලා බලන්න එහෙමනම් භෝග විනාශේ භෝග පරිහානිය ඇති වෙන හැටි මහත් වූ සම්පත් මේ භෝගයන් විනාශයක් ඇති වෙනවා. සොරකම් කිරීම, කාමයෙහි වරදවා හැසිරීම, බොරු කීම, මදයට ප්‍රමාදයට හේතු වන මත්වතුර ගැන, මද්ද්‍රව්‍ය ගැන හිතලා බලන්න හැබෑවටම පින්නතුනේ එයම භෝග විනාශයටම හේතු වෙනවනේ, භෝග සම්පatti පිරිහීමටම හේතු වෙනවනේ නුවණින් හිතා බලන්න. මේ නිසයි තථාගත බුදුරජාණන් වහන්සේ අනුශාසනා කළේ. සිල්වත් නොවුනොත් භෝග විනාශයන් සිදු වෙනවා. දෙවන ආදීනව හැටියට අනුශාසනා කළා. දුසිල්වත් අයගේ අපකීර්තිය හැමතැනම පැතිරී යනවා. පිනතුනේ හැබෑවමනේ සාමාන්‍ය ලෝකයේ ස්වභාවය නම් පිනතුනේ ಗುಣ සුවඳ පැතිරී යන්නේ බොහෝම සෙමින්. ඒ වුණාට නරක ඒ දුගඳ කොයිතරම් ඉක්මනින් පැතිරිලා යනවද? රෝස මලක ඇති සුවඳ පැතිරුණේ තරමක් දුරට නමුත් හිමිහිට නමුත් කිඩාරම් මලක් පිපිලා මිලාන වුණොත් පරමුණොත් හරියට මල සිරුරක් වගේ මල සිරුරක් පිනතුනේ කුණු වෙලා දුගද හමනවා වගේ ඒ කිඩාරම් මල මිලාන වුණාම කුණු ගඳ කොයිතරම් ඈතට පැතිරෙනවද කියලා ඔබට අත්දැකීමෙන් තියෙනවද හිතා බලන්න ඒ වගේම නරක සිරිත් තියෙන ඇත්තන්ගේ මෙහෙම කිව්වොත් එහෙම සිල් නැති ඇත්තන්ගේ සීල විපත්තියන්ටපත් වෙච්ච ඇත්තන්ගේ පත් වෙන ඇත්තන්ගේ නොහඳ නරක නාමය අපකීර්ති නාමය කොයිතරම් පැතිරලා යනවද ඔබ හිතලා බලන්න සමහර වෙලාවකට ඔබත් කියලා ඇති හොඳ 99ක් කරලා එක වැරද්දක් සිදු වුණොත් එහෙම ඒක තමයි මතුවෙලා පෙනෙන්නේ. ඒක තමයි කවුරුත් කතා කරන්නේ. හොඳ 99ක්ම කරා. නමුත් කාටවත් පෙනුනේ නැහැ. කවුරුවක් කතා කළෙත් නැහැ. ඒ හොඳ ඔක්කොම අමතක කරලා සිදු වෙච්ච එකම එක වැරද්ද පමණක් ඇයි මේ කතා කරන්නේ? පින තුනේ අතීතයේ ඉඳලා ලෝක ස්වභාවය ගැන හිතලා බලන්න. වර්තමාන පරිසරයේ පවා සාමාන්‍ය ඇවතුම් පැවතුම් ගැන හිතලා බලන්න. අපි කොයිතරම් සිල්වත් වන්ට ඕනේද? එකද නමුත් පින තුනේ දුර්ගුණයකට ඉඩ තිබෙන්නේ ඇති වෙන්නට ඉඩ තබන්නට එපායයි. කුඩා අනු කුඩා වරදෙහි පවා බිය දක්නා නුවණින් කටයුතු කරන්නටයි ස්වාමින් වහන්සේලාට තථාගත බුදුරජාණන් වහන්සේ අනුශාසනා කළේ මේ නිසයි පිනතුනේ මේ ආදී ලෙසින් පිනතුනේ පරපණ නැසීම සොරකම් කිරීම කාමී වර්ධව හැසිරීම බොරු කීම මදයට ප්‍රමාදයට හේතු වන මත් වතුර මද්ද්‍රව්‍ය මේවා පාවිච්චි කිරීම මේවාට හුරු පුරුදු වීම ඇබ්බැහි වීම මේ ආදී ලෙසින් පින්නතුනේ මේ සිල්පද ගිහි ජීවිතයක කැඩීගෙන ගියොත් අපකීර්ති නාමයේ එනවනේ සොරකම් කරපු අයට ලොකුද කුඩාද පොඩිද කියන ගැටලුවක් නැහැ පින්නතුනේ සොරකම් කළොත් ඒ සොරකමක්මයි ඔබේ හිත රිදෙන්න එපා ඒ උනාට කියාවි මහා සොරෙක් කියලා සෙරක් කියලා මේ නොයෙක් විදියකින් නරක නාම ඇති වේවි හැබෑවටම ඔබ පසු කාලෙක නිවැරදි වුණත් එහෙම වෙන්න එපා නමුත් සාමාන්‍ය සමාජෙ එහෙමයි ඔය එන්නේ හොරකම් කරපු කෙනෙක් අපි දන්නේ දැන්නම් කොහොමද කියලා. හොරකම් කරලා සතුන් මරලා හිරේ විලංගුවේ වැටිලා දඩුවම් දඬුවම් විඳපු කෙනෙකුයි. හිරේ වැටිච්ච මිනිස්සු කියලා හිරබත් කාපු අයත් කියලා පිනතුනේ ඔබට හෙනවද? මේ විදියට නරක නාම පට බැඳෙනවනේ. ඉතින් යහපත් ලෙස ජීවත් වීම බොහොම හොඳයි. සාමාන්‍ය ලෝකයා තවමත් නම් හදනවා. සැකයෙන් තමයි කාලයක් යනකම් යම් විටක බලන්නේ. ඒක කොපමණ කරදරයක් වෙයිද? දරුවන්ට පවා ඔබව මෙලවට බිහි කළ හැදූ වැඩූ දෙමව්පියන්ට පවා ඔබ කියන්නේ කොයිතරම් සීල විපත්තියේ නරක අපකීර්තිය පැතිරෙන හැටි කාමයේහි වරදව හැසිරුණාමත් එහෙමයි මොනතරම් උගත්කම් තිබුණත් තනතුරු තිබුණත් ධන දාහන්නේ තිබුණත් පෙනුමෙන් තිබුණ හිටියත් ජීවත් වුණත් පින්නතුනේ මුතුමැණික් රත්තරන් ආභරණ පැලඳුවත් දසදහස් ගණනක් වටිනා මේ විදියට නරක ලෙස හැසිරුණොත් කාමයේ වර්ධව හැසිරුණොත් බලන්න දරුවොත් ඉන්න අම්මා කෙනෙක් බලන්න දරුවොත් ඉන්න තාත්තා කෙනෙක් ඒ කරලා තියෙන දේ ඒ හැසිරුණු හැටි වටින දෙයක්ද කියලා සාමාන්‍ය ලෝකයා එහෙම කියනවනේ පින්න තුනේ හොඳට වඩා අපකීර්තිය කොයිතරම් ඉක්මනින් පැතිරෙලා යනවද කියලා ඔබම කල්පනා කොට බලන්න මේ විදියට බොරු කිව්වොත් එහෙම බොරු කියන අයට මහා බොරුකාරයෙක් කියලා මහා බොරුකාරියක් කියලා එහෙම කියනවනේ එහෙම නම පැතිරලා යනවනේ අර හොඳ දේවල් කරපු ඔක්කොම අමතක කරලා සාමාන්‍ය ලෝකයා මේ ගැන කතා කරන්න පටන් ගන්නවා. එයයි අපකීර්තිය පැතිරෙනවා. මීළඟට මත් වතුරට ඇබ්බැහි කෙනෙක් පින්නතුනේ ස්වල්පයක්ද පානීය කරේ ස්වල්පයකටද හුරු වෙලා හිටියේ කියන මේ ගැටලුවම නෙමෙයි. පින්නතුනේ එයට හුරු වෙලා ඇබ්බැහි වුණාම සමහර ඇත්තන්ට ඒකෙන් අත්මි දෙන්න අමාරු වුණාම කොයිතරම් අපකීර්තියක් ඇති වෙනවද? ඔබ හිතලා බලන්න පින්නතුනේ උපේක්ෂාවෙන් යුක්තව අමනාප සිතුවිලි අකුසල සිතුවිලි ඇති කරගන්නේ නැතුව මත් වතුරට මද්ද්‍රව්‍යන්ට පුරුදු වෙච්ච ඇත්තන්ට ඇති වී තිබෙන නාමය ඒ ඇත්ත කොහොමද ඥාතීන් තුල හඳුන්වන්නේ ගම තුල හඳුන්වන්නේ පරිසරය තුල ඒ ඇත්ත හඳුන්වන්නේ කොහොමද කියලා හිතලා බලන්න මෙයයි බුදුරජාණන් වහන්සේ අනුශාසනා කළේ කාරුණික පින්තුනේ මේ දුසිල්වත් උනාම පින්තුනේ ආදීනව හැටියට මේ අපකීර්තිය පැතිරිලා යනවා තුන් වෙනුව අනුශාසනා කළා. එදා බුදුරජාණන් වහන්සේගේ දවස 90යි ඒ අනුශාසනා කළේ. ශාස්ත්‍රීය බ්‍රාහ්මණ මේ ආදී පිරිස් ඉදිරියට ඒ වගේම ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉදිරියට ගියත් බිම බලාගත් මුහුණේ නෙවෙයි සිටින්න වෙන්නේ. ඇයි පින්නතුනේ එහෙම වන්නේ? දුසිල්වත් වුණාම. ඔබත් කියනවනේ වැරදි කළාම කොහොමද කෙලින් කතා කරන්නේ? අවබෝධයෙන් විශ්වාසයෙන් යුක්තව කොහොමද කතා කරන්නේ කටයුතු කරන්නේ. තමන් වැරද්දක් කරා කියලා හිත දන්නවා. හිතේ තියෙනකොට මම වැරද්දක් කළා මම වැරදි කොහොමද පින්නතුනේ අවබෝධයෙන් විශ්වාසයෙන් කටයුතු කරන්නේ? එයයි මේ සූත්‍ර දේශනාව තුළ තියෙන්නේ බිම බලාගත් බිමට නමාගත් යොමාගත් මුහුණින් යුතුව කටයුතු කරන්න වෙනවා. බ්‍රාහ්මණයන් ශාස්ත්‍රියන් සමන බ්‍රාහ්මණයන් ඉදිරියට ගමන් කළාම විශ්වාසයෙන් අවබෝධයෙන් යුතුව මුහුණ දෙස බලාගෙන ප්‍රසන්න මුහුණකින් තමා තමා කෙරේ අවබෝධයෙන් විශ්වාසයෙන් යුතුව කටයුතු කරන්න බෑ. එහෙම වෙන්නට එපා. හැබෑවක්මනේ පින තුනේ වරදක් කළ ඇත්තෝ පැත්තක බලාගෙන කතා කරන්නේ පිළිතුරු දෙන්නේ සමහර වෙලාවකට ප්‍රශ්නයක් ඇහුවම ඒට පිළිතුරු දෙන්න බියක් ඇති කරගන්නවා ඒට හේතුව වන්නේ පින තුනේ තමන් වැරද්දක් කළ බව තමන්ගේ හිතට දැනෙන්න පටන් ගන්නවා සමහර ඇත්තෝ හැබෑවටම කියනවා මන් දන්නවා මම මේ වැරද්ද කළා කියලා. මන් දන්නවා මේ වැරදි මම කරනවා කියලා. මම කොහොමද ස්වාමියාගේ මුහුණ බලන්නේ? මම කොහොමද ස්වාමි දියණියගේ මුහුණ බලන්නේ? මගේ දරුවන්ට යමක් අවබෝධ නැති වුණාට එහෙම වුණාට ඒ දරුවන්ගේ මුහුණ දකිනකොට ඒ දරුවෝ මගේ දෙපා ළඟ වැඳ වැටෙනකොට දසමාසයේ උරේකත්වා කියලා ඒ දරුවෝ මගේ දෙපා ළඟ වැඳ වැටෙනකොට බුද්ධිකාරෝ අලින්ගෙත්වා කියලා අම්මා කෙනෙක් හැටියට බුද්ධෝ විය මාතා මාතා විය බුද්ධෝ අම්මා බුදුරජාණන් වහන්සේ හා සමානයි බුදුරජාණන් වහන්සේ අම්මා හා සමානයි එමනම් බුදු අම්ම කෙනෙක් හැටියට මගේ අතින් වැරදක් වෙලා මම කොහොමද දැන් මුහුණ බලන්නේ ගුණවන්ත තාත්තා කෙනෙක් හැටියට මම කොහොමද මුහුණ බලන්නේ පින්නතුනේ බිමට නතු කරගත් මුහුණෙන් යුතුව කතා කරાવી දරුව දෙපා ළඟ වැඳ වැටෙනකොට ඔබේ වචනයෙන් නම් හදවත පිච්චෙනවා කියලා දැනෙන්නේ නැද්ද? දසමාසේ උරේ කත්වා කියලා මගේ බුදු අම්මා කියලා හඬ ගාලා ඒ දෙදෙනා බිම තබා නලල බිම ඔබා පින්නතුනේ මේ වන්දනාව කොහොමද අවංක හිතින් පිළිගන්නේ මම දුසිල්වත් කියලා මම දුස්සීලයි කියලා මම සීල විපත්තියට හසු වෙලා කියලා මේ මතකය දැනෙනකොට හදවත හඬන්නේ නැද්ද හිත රිදෙන්නේ නැද්ද දෑසින් කඳුළු වැටෙනවාට වඩා හදවත රිදිලා හිත බිඳිලා දැනෙන දුක් වේදනාව කොපමණද පිනතුනේ බිමට නතු කරගත් ඇස් දෙකෙන් යුතුව බලාගෙන සිටිනවා යයි සඳහන් කළේ එයයි. මේ මව්තුමියකට වෙන්න පුළුවන් පිය කෙනෙකුට වෙන්න පුළුවන් ස්වාමි දියණියෙකුට ස්වාමි පුත්‍රයෙකුට වෙන්න පුළුවන් කවරනම් මිනිසෙකුට තනතුරක් දරුවත් වෙන්න පුළුවන් ස්වාමින් වහන්සේ නමකට පවා වෙන්නට පුළුවන් දුසිල්වත් තුනාම සීලයෙන් ඈත් තුනාම පින තුනේ විශ්වාසය තමා කිරේ නැති වෙලා යනවා අවංක භාවයේ නැති වෙලා යනවා තමා කෙරෙහි අවබෝධයෙන් යුතුව කටයුතු කරන්නට බැරි වෙනවා. එයයි අනුශාසනා කළේ සිල්වත් නැති වුණාම ඇතිවන ආදීනව නම් පින තුනේ බිම බලාගෙන බිමට නතු කරගත්ත දෑසිනුයි කටයුතු කරන්න වෙන්නේ. හතර වෙනුව තථාගත බුදුරජාණන් වහන්සේ අනුශාසනා කරනවා පාටලී ග්‍රාමයෙහි උපාසක උපාසිකාවන්නට පින තුනේ දුසිල්වත් වුනොත් කලුරිය කරන්නට වන්නේ සිහි මුලා වෙලායි. මතකද චුන්දසූකරික පිනතුනේ ජේතවනාරාමයේ අල්ලපුවත්තේ අවසාන කාලයේදී දින හතක් පුරා ඌරන්ට දීපු වද දුක් කරදර වේදනා කොයිතරම් දැනුණද ස්වාමින් වහන්සේලා ප්‍රශ්න කළේ බලන්න චුන්ද කොයිතරම් ඌරන්ට කරදර කරනවද කියලා මරනවද කියලා දැන් දින ගණනාවක් පුරාම සතුන් මරණ හඬ නෑ නෑ ඒ සතුන් මරණ හඬ නෙමේ චුන්ද අවසානයට ලං වෙලා ඒ හිත වේදනා විඳ දරා ගන්න බැරුව කායිකව දැන් මනසත් විපත්තියටපත් වෙලා අර සතුන්ට දීපු දුක් කරදර වගේම දැන් චුන්දට දැනෙන්න පටන් අරන් ඒ චුන්දයි ඒ කෑ ගහන්නේ පිනතුනේ සිල්වත් ජීවිතයක් නැති වුණාම දවසක අවසානයේ පවා නින්දට වැටෙන මොහොතක පවා ජීවිතය ආපස්සට හැරිලා හිතලා බලන්න දෙයක් නැහෙනේ මගේ ජීවිතය සිල්වත් නෑ කියලා හිතුණොත් මං අන් අයට කරදර කරපු කෙනෙක් කරදර කරන කෙනෙක්, අනුන්ගේ දේවල් සොරකම් කරන කෙනෙක්, සොරකම් කරපු කෙනෙක්, අනුන්ට ලැබෙන්න තියෙන දේ ගත්ත කෙනෙක්, මට අයිති නැති දෙයක් ගන්න හදපු කෙනෙක් හිතලා බලන්න. පෞල් ජීවිතයට නොගැලපෙන විදියට මා තුන්වෙනි ශික්ෂාපදය කැඩුවා. ඒ සින බිඳ දැම්මා. මා නොගැලපෙන ආකාරයෙන් ජීවත් වුණ හැසිරුණා. මම බොරු කියලා මේ දේවල් ලැබුවේ. මම බොරු කියලා මේ දේවල් හොයාගත්තේ. මම කොයිතරම් බොරු කියලා තියෙනවද ওই විදියට දැනෙන්න පටන් ගත්තොත් එහෙම හිතලා බලන්න පින්නතුනේ. මත් අතුරු මද්ද්‍රව්‍ය මේ වලට පුරුදුනාමත් මේ විදියයි. පින්නතුනේ දවස් අවසානයේ නිින්දට වැටෙන්න ගියත් හිතට සැනසෙල්ලක් නැහැ. ශ්‍රවණය කරන ඔබට හිතෙන්න පුළුවන් යම සමහර විටක ස්වාමීනි බලන්න අර නපුරු කමින් ජීවත් වෙන ඕනෑතරම් පන්සිල් එක පදයක් අර රකින්න නැති අය ඉන්නේ. එහෙම් බහින රෝගයක් නැහැ. ඔය හොඳට මාලිගාව වගේ හදාගෙන ජීවත් වෙන්නේ ආනවාහනක් තියෙනවා. නෑ පින්නතුනේ ඒ ගැන හිතලා අධර්මයට නම් නතු වෙන්න බර වෙන්න එපා. දීර්ඝ වූ සංසාර ගමනක මේ උතුම් මනුස්ස ජීවිතය ලබනකොට එකතු කරගෙන ආපු කුසල ශක්තියක් තියෙනවා. ඒ කුසල ශක්තිය නිසා මනුස්ස ජීවිතයක් ලැබුවා වගේ එය ධනියකුත් ලැබෙනවා. එයයි ඒ භුක්ති විඳින්නේ. එහෙම වුණත් මේ ජීවිතයේ මේ එකතු කරන මේ අකුසල ශක්තිය මුණියන් වෙලාවක හෝ දුක් විපත් පැමිණේ. මරණ මංචකයේ වැතිරිලා මරණාසන්න මොහොතක මම දුස්සීලයි කියලා දැනුණොත් හිතට දැනුණොත් කල කී දෑ මතකයට හරියට ගින්දරක් බුර බුරා නගිනෝ වගේ Tamange හදවත පුලුස්සා පුලුස්සා වේදනාව විඳ දරා ගන්න බැරි වෙනකොට දෙපැත්ත කැපෙන සැතකින් අවියකින් ආයුධයකින් මස් කැබලි කැබලි වලට කපනවා වගේ වේදනාව දැනෙන්න පටන් ගත්තොත් පින තුනේ සිහිමුලා වෙනවනේ අනේ මට කුමක් සිදු වෙයිද කියලා ගති නිමිති පහළ වෙන්න පුළුවන්. අපාය පෙනෙන්න පුළුවන්. අව්‍යාවුද පෙනෙන්න පුළුවන්. මහා නපුරු සතුන් දකින්න දැනෙන්න පුළුවනි. මේ දුස්සීලව ජීවිතය ගත කළාම පිනතුනේ සිහි මුලා වෙනුයි කලුරිය කරන්න වෙන්නේ. දස ධම්ම සූත්‍රයේදී තථාගත බුදුරජාණන් වහන්සේ ස්වාමින් වහන්සේලාට අනුශාසනා කරනවා අවසාන මොහොතෙහි ජීවිතයේ කෙලවරට ඇවිදිලා කවුරුන් හෝ සබ්‍රහ්මචාරීන් එක්ව වාසය කරන සද්දි විහාරික වෙන්න පුළුවන්. ස්වාමින් වහන්සේ නමක් පැමිණිලා වැඩම කළ ප්‍රශ්න කළොත් එහෙම ඔබ වහන්සේගේ ජීවිතයේ සිල්වත්ද කියලා එහෙමයි ස්වාමීනි මගේ ජීවිතයේ සිල්වත් කියලා පෙරලා ප්‍රති උත්තර ප්‍රති වචන දෙන්න තරම් ශක්තියක් තියෙන්න ඕනේ. එහෙම කල්පනා කළ සිල්වත් ජීවිතයක් ගත කරන්න ස්වාමින් වහන්සේලාට අනුශාසනා කළ අයුරුයි. පිනොතිනේ ඔබ ගැනත් හිතලා බලන්න. අවුරුදු 18 දී 20 දී විවාහ ජීවිතයටපත් වුණත් අවුරුදු 80ක් ජීවත් වුණා 100ට සමීප වෙලා එදා වගේම අද දවසේ ගුණවත් බුද්ධ මාතාවක් කියලා ගුණවත් පියාණන් කෙනෙක් කියලා ශරීර දෙකක් වුණාට එකම ජීවිතයක් වගේ කීරෝදකී භූතා කිරි වතුර එකට එකතු වුණාම වෙන් කරන්ට බැරි වාසයෙන් ගුණබර ස්වාමියෙක් ස්වාමි දියණියක් ලෙස ජීවත් වුණා කියලා හිතට දැනුණොත් පිනතුනේ හිතලා බලන්න එසේ නොවුනොත් මුලා වූ සිතකිනුයි කලුරිය කරන්න වෙන්නේ පින්නතුනේ පස්වෙනි ආදීනවයයි දුසිල්වත් භවයේ ඇති තථාගත බුදුරජාණන් වහන්සේ අනුශාසනා කරනවා පින්නතුනේ මරණින් මතු විනීපාතණං වූ නරකෙහි එනම් දුගතිය අපායේ උපදින්නට සිද්ධ වෙනවා හැබෑවමයි ඒ ස්වභාවය පාටලී ග්‍රාමෙහි මේ උපාසික උපාසිකාවන්ට තථාගත බුදුරජාණන් වහන්සේ අනුශාසනා කළ අයුරුයි සිල් නොරැකීම හොඳයි පිනතුනේ සීලය ආරක්ෂා කළොත් මා මේ දැන් අනුශාසනා කරේ සිල් නොරැකීම නිසා ඇතිවන ආදීනමයි. එහි අනික් කොටස මේ පින්නතුනේ එහෙමනම් සිල්වත් වීම නිසා භෝග සම්පත් ඇති වෙනවා. ගුණවන්ත අම්මා කෙනෙක් කර බලන ගුණවන්ත පියාණන් කෙනෙක් මේ හැබෑවටම උදව්වක් උපකාරයක් ඉල්ලගෙන ආම ඒ දේ කරන්නට හිතුණා. රැකියාවක් හොයාගෙන ගියත් පින්නතුනේ මුහුණ බැලුවම පෙනේවි යම් විටක සියල්ල අවබෝධ කරගන්න බැරි වුණාට හැසිරීම, බැල්ම, කතාව ඇඳුමේ පැළඳුමේ පටන් හැදුනකම සීලවන්තකම පෙනෙනවනේ පින්නතුනේ ඔබ බොහෝ විටක දැකලා ඉරියව් වලින් කියන අනේ සිල්වන්ත අම්මා කෙනෙක් කියලා අනේ සිල්වත් පියාණන් කෙනෙක් කියලා හැදුණු දරුවෙක් කියලා හැදුණු මිනිසෙක් කියලා ගුණවන්ත සිල්වන්ත ස්වාමින් වහන්සේ නමක් කියලා බලන්න උපකාර කරන්න කැමැති සලකන්න කැමැති යමක් දෙන්න කැමැති දුකකදී විපත්තියකදී පිහිට වෙන කැමැති එහෙමනම් භෝග සම්පatti වැඩුණේ සිල්වත් ඇත්තන්ටයි හිතලා බලන්න ජීවිතයේ අත්දැකීම් වලින් සිල්වත් වුණාම යසස් පැතිරෙනවා හැබෑවටම ගුණවන්ත අම්මා කෙනෙක් පියාණන් කෙනෙක් කුණා කූඹියෙකුටවත් කරදරයක් විපතක් නැතුවයි ජීවත් වුනේ හැසිරුනේ කාගේවත් වරදක් නම් කටඇරලා කිව්වේ නොදැක්ක වගේ හිටියා යහපත් දෙයක් නම් ಗುಣබන අම්මා කෙනෙක් දරුවෙකුගේ වරදක් හදනවා වගේ ගුණබරම්මා කෙනෙක් පියාණන් කෙනෙක් පින්නතුනේ කෑ ගහලා ලෝකයට අවමන් කරන මගේ දරුවා මේ වැරද්ද කළා කියලා කියන්නේ. රහසේ හදලා දරුවා රකින්නවා. අනේ ගුණවන්ත මිනිස්යෝනේ පිහිට වෙන්නට ඕනේ. හොඳ ඇත්තෝ. කට ඇරලා කියන්න පුළුවන් යහපත් හොඳ ඇත්තෝ සිල්වත් ඇත්තෝ. මේ ගමට මේ ප්‍රදේශයටම බැබලීමක් ඇති වුණ මේ සිල්වත් ඇත්තෝ කියලා කියන්න ඔබේ ජීවිතයේත් අත්දැකීම් තිබෙනවනම් ඒ වගේම පින්නතුනේ සිල්වත් වුණාම ඕනෑම පිරිසක් ඉදිරියේ ගුණයෙන් සීලයෙන් යුතු නිර්භීතකමෙන් යුතු සීල සම්පත්තිය මහා බලයක් හැටියට පංච ඉන්ද්‍රිය නැමැති බලය පංච බලය නැමැති මහා බලයෙන් යුක්තව පිනතුනේ ඒ සීල සම්පත්තියෙන් යුතුව නැගී හිටින්න පුළුවනි මොන මොන අඩුපාඩු තිබුණත් සීල සම්පත්තියෙන් පිරිපුන්නම් පිනතුනේ කිසි විටකවත් දෙවනි වෙන්නේ නැහැ කෙලස් වල බර කතාවක් නෙමෙයි පින්නතුනේ ඒ දෙවනි වෙනවා කියන්නේ නෑ සීල සම්පත්තිය නිසා නිර්භීතව ඉදිරිපත් වෙලා කටයුතු කරන්න පුළුවන්. අත්හැරුණා දෙන් සියල්ලම. මගේ කියපු ඔක්කොම දේවල් නැති වෙලා ගියාද? ඒකට කමක් නැහැ. මම සිල්වත්. කාගේවත් දෙයක් ගත්තේ නැහැ. මම මේ දරුවන්ට දුන්නේ ධාර්මිකව හොයපු දේවල්. මම මේ ආහාරට ගන්න ගියත් දොරක් හදාගත්තේ ධාර්මිකවයි. මහ පොළොවටත් නොදෙනෙන්න පස් කැටේ වැලි කැටේ බැගින් අරගෙන විදිල්ල වේ හුඹසක් බැඳ වගේ මල නොතල රොන් එකතු කරා වගේ බමරස්්‍ය වීරියතෝ මම මේ ධාර්මිකවයි මේ ජීවිතය ගත කරේ. මිල මුදල් කෝටි ගණනාවක් දෙනවා කිව්වත් මම නෙමේ අන්සතු සතයක්වත් අධාර්මිකව නොවන් ලැබුවේ. මිල මුදල් කෝටි ගණනාවක් ලැබෙනවා කිව්වත් අනුන්ගේ ජීවිතවලට විපත්තියක් කලේ නම් මම නෙමේ. මට කොයිතරම් මේ ගැන හිතනකොට සුවයක් තියෙනවද? මහා මාලිගා ලැබුණේ නැති වුණාට, ඔටුනු පළං හිස් ලැබුණේ නැති වුණාට තමන්ගේ ජීවිතයේ සිල්වත්කම ගැන හිතලා කොයිතරම් සතුටු වෙන්න පුළුවනිද හිතන පිනතුනේ එයයි මේ බිමට නතු කරගත්ත ඇස් වලින් නැතිව මුහුණ දෙස බලාගෙන ශක්ති සම්පන්න වෙලා අවබෝධයෙන් විශ්වාසයෙන් යුතුව සිල්වත් ඇත්තන්ට නැගී හිටින්න බ්‍රාහ්මණ ශාස්ත්‍රීය ශ්‍රමණක් බ්‍රාහ්මණයන් ඉදිරියේ කටයුතු කරන්නට පුළුවනි. පස්වෙනි හතර වෙනුව සඳහන් කරනවා පින්න තුනේ සිල්වත් ඇත්තෝ මුලාව නොවේ නුමුලාව කලුරිය කරන්න පුළුවන්. ජීවිතයේ කල කීදෑ මතකයට නැගෙනකොට කොයිතරම් සුවයක් දැනෙනවද? අපේ වැඩිහිටි දෙමව්පියෝ අහගෙන ඉන්නවනම් කියන්න ජීවිතය ආපස්සට හැරිලා බලලා ඔබ කියන කතා බොහෝ විටක මේ අත් දෙකෙන් උයන උයපුදන් මේ අත් දෙකෙන් බෙදපුදන් මේ දෙපා රිදෙනකන් බොහෝ වෙහෙර විහාර වන්දනා කළා අනේ අපි කොයිතරම් ළමා කාර්ය පාසල් ගිය කලපටන් තරුණ අවදියේ පටන් අපේ දෑත දෙපේ වාරු තිබෙන කාලේ අපි කොයිතරම් උදව්පකාර කළාද සිල් ගත්තද? දම් පූජා කළාද? සීල සමාධි ප්‍රඥා ගුණ වැඩුවද? ජීවිතය ගැන හිතලා ආපස්සට හැරිලා බලලා කොයිතරම් සතුට වෙනවද? තරුණ දුවේ පුතේ ඔබත් අහගෙන ඉන්නවනම් කියන්න. ඔබ එහෙම කියාවි. ඉන්ද්‍රියන් සතුටු කරන්නට ඕනේ. ඇහැ ඉල්ලන දේ දෙන්න ඕනේ රූප බලලා මම මගේ මගේ කියලා හොඳයි සතුටුයි ලස්සනයි කිව්වොත් කොහොම හරි දෙන්න ඕනේ කියලා. ওই විදියට ඉන්ද්‍රියන් පහම සතුටු කරන්න කියලා. ඇහෙන්න දුවේ පුතේ. ඔය ඔක්කොම දේවල් తాවකාලිකයි එපා ධර්මිකව දෙන්න. රාග දෝෂ මෝහයන්ට බැඳුණු ඔය සිතුවිලි දෙනකන් හොඳයි හිතට. අභාවිත හිත අරගත්තට පස්සේ ටිකෙන් ටික එපා කියලා හොඳ නෑ කියනවා. වෙනත් දෙයක් ඉල්ලාගෙන යනවා මේ හිත තේරුම් ගන්න. ඔය తాවකාලික සතුට වෙනුවෙන් නරක දේවල් ඇසකන නාසය දිව ශරීරයෙන් දෙන්න එපා. ඔබම කියන්න. ජීවිතය ආපස්සට හැරිලා බලලා ඔබ සතුට වෙනවද මේ දේවල් කියලා? මම හිත ඉල්ලපු දේවල් ඔක්කොම දුන්න ඇඳලා පැලඳලා මම හිතෙල්ලපු දේවල් ඔක්කොම දුන්න නටල ගිය කියලා. ඒව එපා කියනව නෙමේ ධාර්මික ජීවිතයක් තුල. නමුත් අවසානයේ මානසික සන්තුෂ්තිය, නිර්ආමස ප්‍රීතිය ලැබුණේ සිල්වත් කමෙනොයි. සීලවන්ත ජීවිතේනොයි. දරුවෝ දෙස බලාගෙන සතුට වෙනවා. ස්වාමියා බිරිඳ දෙස බලාගෙන සතුට වෙනවා. දෙවිය දිව්‍යාංගනාවක් එක ජීවත් වුණා කියලා හිතලා බලලා සතුට වෙනවා. දන් දුන්නා කියලා සතුට වෙනවා. තමාගේ ජීවිතේ හැදුණුකම ගැන හිතලා සතුට වෙනවා. ඔබ හිතලා බලන්න. මේ නිසා නුමුලාව කලුරිය කරන්න පුළුවන්. පස්වෙනි ආනිසංසය නම් සීලය නිසා බුදුරජාණන් වහන්සේ පාටලීගාමී සූත්‍රයේ අනුශාසනා කරනවා පින්නතුනේ මරණින් මතු සුගතිගාමී වෙනවා. මේ ජීවිතේම චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් නිවන් ලබන්ට උත්සාහ කරන්න. එහෙම උත්සාහම් කළා පින්නතුනේ පාරමී ගුණ සම්පූර්ණ කළා යම් විටක නොහැකි වුණා නම් අඩුම තරමේ සෝවාන් මාර්ග මාර්ගඵලයන්ටපත් වුණා නම් හොඳයි බව හතයි. එහෙමවත්පත් වෙන්න නොහැකි වුණා නම් පින්නතුනේ සුගතිගාමි වෙන්න පුළුවනි. නරක තිරිසන් ප්‍රේත අසුර නම් වූ සතර පාය නොඇති නැවතත් ධර්මානුකූල ජීවිතයකට ලං වෙන්න තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දකින්න පුළුවන් මාර්ගයකට ලං වෙන්න පුළුවන් ඒ සීලේ ආනිසංස පහයි පාටලි ග්‍රාමිනී උපාසක උපාසිකාවන්ට බුදුරජාණන් වහන්සේ අනුශාසනා කළා රැබෝ වූ විට ඒ ඇත්තන් ඉවත්ව ගියා රාත්‍රී කාලයේ බුදුරජාණන් වහන්සේ නැවත ශූන්‍යාගාරයට වැඩම කළා. බුදුරජාණන් වහන්සේ හුදකලා වැඩ සිටින්න කැමති. අලුයම් වෙලාව ලං වෙනවා. බුදුරජාණන් වහන්සේ ඊට පෙර ආනන්ද ස්වාමින් වහන්සේගෙන් ප්‍රශ්න කරනවා. ආනන්ද කවුද මේ ප්‍රදේශයේ පාටලී ග්‍රාමයේහි ගෘහයන් හදන්නේ, මාලිගා හදන්නේ? අජාසත් රජතුමාගේ සුනේද වස්සකාරණන් ප්‍රධාන අමාත්‍යවරු දෙදෙනා දැන් ගෘහයන් හදනවා. ලිච්ඡවි රජවරුන් පරාජය කරන්න කියලා අජාසත් රජවරුන්ගේ මහා මාතෘ දෙදෙන ගෘහයන් හදනවා. බුදුරජාණන් වහන්සේ දකිනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පින්නතුනේ මහා පිරිවර ඇති දෙවියෝ යම් ගෘහයකට භූමියකට එතෙන්ට ලං වෙනවද එතෙන්ට පැමිණෙනවා හැබෑවටම මහා පිරිවර ඇති අමාත්‍යවරු මැද පෙළේ පිරිස සිටින දෙවියන් යන්තනක සිටිනවද එතෙන්ට අර විදිය පිරිස් පැමිණෙනවා අඩු පිරිස් සිටින දෙවියන් සිටිනව නම් එතෙන්ට හිත කැමැත්තක් ඇතිවන්නේ අඩු පිරිස් සිටින මහා මාත්‍යවරුන් අඩු පිරිස් සිටින මැතියමතුවරුන්ටයි පිරිසටයි උපාසක උපාසිකාවන්ටයි ගෘහයන් හා ඒ වගේම බුහුමින් හදාගන්න මින් අදහස් කළේ දෙවියන් සම්්‍යද්දෘෂ්ටික දෙවියන් පිරිවර සමගින් එනකොට දහස් ගණනේ ඒ ඒ තැන්වල ඇවිදිල්ල කටයුතු කරන්න මේ හොඳ ඇත්තන්ගේ හිත නැමෙනවා කියන අදහසයි මින් සඳහන් කළේ හිමිදිරි පාන්දර ලං වුණා. සුනීධ වස්සකාර දෙදෙනා පැමිණ බුදුරජාණන් වහන්සේට ආරාධනා කළා. ස්වාමීනි අපේ නිවහනට වැඩම කරන්න. බුදුරජාණන් වහන්සේ වැඩම කළා. බුදුරජාණන් වහන්සේට දම් පිළිගන්නවා. දම් පිළිගන්වල අවසානයේ සුනීධ වස්සකාර මහා මාතුරු දෙදෙන කුඩා ආසනයක වාඩි වුණා. බුදුරජාණන් වහන්සේ ධර්මයේ ඒ අත්තන්ට අනුමෝදනා දේශනා වශයෙන් සිද්ධ කළා. පින්නතුනේ දෙවියන් පිළිබඳව සඳහන් කරනවා. යම් උපාසක උපාසිකා පිරිසක් සිල්වත් වූ Brahmachari ඇත්තන් තමන්ගේ නිවහනට ගෘහයන්ට වඩමවල දම් පිළිගන්වලා ඉන් අනතුරුව ඒ කුසල ශක්තියින් ඒ ගෘහයට භූමියට අධිග්‍රහිත දෙවියන්ට අනුමෝදන් කරනවා නම් ඒ දෙවියන් ඔබ ආරක්ෂා කරනවා තතෝනං අනුකම්පන්ති මාතා පුත්තං ඕරසං දේවතානුකම්පිතෝ පෝසෝ සදා භද්‍රාණි පස්සති ගුණ බ්‍රහ්මා කෙනෙක් තමන්ගේ දරුවන් උකුලේ හොයාගෙන ආදරයෙන් කවාපුවා වඩා ආරක්ෂා කරනවා වගේ පුණ්‍යානුමෝදනා ලබා සතුටටපත් වුණා වූ දෙවියන් විසින් ඒ ඇත්තන්ව ගෘහයේ ජීවත් වන පුණ්‍යානුමෝදනා කළ ඇත්තන්ට ගරු බුහුමන් කරමින් ආරක්ෂා කරන බව එහි සඳහන් කළා. සොඳුරු ලෙස මීළඟට නිවහන දකින්න පුළුවන්. සොඳුරු පරිසරයක් නිවහන තුල ඇතිවේවි. සම්‍යක් දෙවියෝ දැන් gedara අධිග්‍රහිත වෙලා මෙහි සිල්වත් ඇත්තෝ Brahmachari ඇත්තෝ වඩම්මෝල දම් පිළිගැන්නුව දම් වළඳවල ඉන් ලැබුණ ඉන් එකතු කළ කුසල ශක්තිය අධිග්‍රහිත දෙවියන්ට අනුමෝදන් කළා. ඒ දෙවියන් පුණ්‍යානුමෝදනා ලබලා සතුටු වෙලා දැන් ඔබ ආරක්ෂා කරනවා කියන අදහසයි පින තුනේ තථාගත බුදුරජාණන් වහන්සේ වැඩම කළ සුනීද වස්සකාර දෙදෙනාගේ නිවෙස් වලින් එදා ගංගානම් නදිය සමීපයට එන විට ගඟ දෙගොඩ තලා යන තරමටම බුදුරජාණන් වහන්සේ වඩින වෙලාවේ දැන් ගඟ පිරීලා මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ 이르දියෙන් අනිකුත් ස්වාමින් වහන්සේලා සමගින් අනෙක් පැත්තට වැඩම කළා. එතන හිටපු පෘථග්ජන ඇත්තෝ පහුරු බඳින්න හදනවා. පාරු හොයනවා. එහා පැත්තට ගමන් කරන්නේ කොහොමද කියලා. එහා පැත්තට වැඩම කළ තථාගත බුදුරජාණන් වහන්සේ මා පෙරදී අනුශාසනා කළ මේ පාටලී ගාමීය සූත්‍රයේ මා අනුශාසනාව මූලිකව සිදු කළ ගාථා ධර්මයෙන් බුදුරජාණන් වහන්සේ උදන් වාක්‍ය ප්‍රකාශ කළා. යේ තරන්ති අන්නවං සරංසේතුං කත්වාන විසජ්ජ පල්ලලානි කුල්ලං හි ජනෝ පබන්දති තින්න මේධා විනෝජිනාති මේ සංසාර සාගරේ නැමැති තෘෂ්ණා නදිය යම් කෙනෙක් තරණය කරනවද ඒ ආර්ය මාර්ගයේ නැමැති ඒ දඬු පාලං හදාගත්ත ඇත්තෝ සාමාන්‍ය ජනයා මේ නදිය තරණය කරන්න ඒ දඬු පාලම් හදන්න හදනකොට ආර්ය ස්වභාවයට ආර්ය මාර්ගයේ ගමන් කරන ඇත්තෝ අනික් පැත්තට ගමන් කළා. ඒ ආර්ය මාර්ගයේ ඒ දණ්ඩක් පාලමක් හැටියට හදාගෙන බුදුරජාණන් වහන්සේ ආරාධනා කරනවා. එහෙමනම් ආර්ය මාර්ගය නම් වූ පින්නතුනේ කුසලහත් කුසල කර්මයට ලං වෙන්න ආර්ය මාර්ගයයි. චතුරාර්ය සත්‍ය ධර්මයේ දකින්න විද්‍යාව පිළිබඳව ඇති අවබෝධයයි. ඒ වගේම සමාධි සංවත්තනක වෙන්න සමාධිය ඇති කරගන්න අනිච්ච දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණ අවබෝධයෙන් යුක්තව ඒ වගේම උතුම් සීලය ජීවිතේ ලං කරගන්න මේ ආර්ය මාර්ගය තුලින් මේ සංසාර සාගරයේ නැමැති වූ තෘෂ්ණාවේ නොගෑවි අනෙක් පැත්තට ගමන් කරන්නට පුළුවනි මේ කුද්දක නිකායේ උදාන පාළියේ සඳහන් පාටලී ග්‍රාමීය සූත්‍රයේ අනුසාරයයි ස්වාමින් වහන්සේ අනුශාසනා කළේ පින්නත් ඔබ හැමතෙම සිල්වත් වෙලා යහපත් වූ ජීවිතයක් ගත කරන්න නිරන්තරයෙන් දම් පූජා කරන්න සිල්වතුන් වෙනුවෙන් දෙවියන්ට පුණ්‍යානුමෝදනා කරන ගුණබර අම්මා කෙනෙකුගේ ආරක්ෂාවසෙන් දෙවියන්ගේ ආශිර්වාදයේ ආරක්ෂා ලැබේවි. ආර්ය මාර්ගයට ලං වෙන්න ඔබට සැනසෙන්න පුළුවනි. තෘෂ්ණා නදියෙන් එතර වෙලා නිවන් සුවෙන් සුවපත් උනායයි සතුටු වෙන්නට පුළුවනි. ඔබ හැම දිනාටම උතුම් දුක්ඛ සමුදය නිරෝධ මාර්ග නම් වූ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් නිර්වාණ අවබෝධයේ පිණසම හේතු වේවායි අදිෂ්ඨාන කරනවා. කාරුණික වූ පිනතුනේ අද ඒ පැවැත් වූ ධර්මානුශාසනා පින්කමේ දායකත්වයේ ගෙන කටයුතු කරන ලැබුවේ මීට අවුරුදු 23කට පෙර අභාව ප්‍රාප්ත කොස්හින්න ගණේ මුල්ලේ පදිංචිව සිටි මාල්නී සුනේත්‍රා මෞතුමියටත් WD පීරිස් අපුහාමි මහතාටත් කළු අග්ගල විසූ HP ජෙරමියස් පියාණන්ටත් W පොඩිනෝනා මවටත් පින් අනුමෝදන් කිරීම සඳහා පූගොඩ පින්නලන්දවත්තේ පදිංචි HP නවරත්න ධම්මිකා ඇතුළු පවුලේ සියලු දෙනා විසිනුයි එසේ නම් සඳහන් කළ HP නවරත්න ධම්මිකා මහත්මියන් ඇතුළු පවුලේ හැම දෙනා විසින් බලාපොරොත්තු වන අයුරින් නම් සඳහන් කළ ඒ දෙමාපියන් ආදී මියදුණු සියලු ඥාතීනටත් ඔබටත් ධර්ම ශ්‍රවණය කළ ඔබටත් අපටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් නිර්වාණ අවබෝධයේ පිණසම හේතු වේවායි අදිෂ්ඨාන කරමු ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ලෝක සාසනං තී අද ධර්මානුශාසනා පවත්වනු ලැබූ දේශකයන්න් වහන්සේ බත්තරමුල්ල පන්නිපිටියේ පාරේ ශ්‍රී සුදස්සනාරාම සදහම් සෙනසුනේහි ප්‍රධාන අනුශාසක ආචාර්ය පූජ්‍යපාද මෙරිස්සේ ධම්මික ස්වාමින්වයන්න් වහන්සේ